පටවිත්තු පටවින් පටවිතෝ අභිඥානාති පටවින් පටවිතෝ අභිඥාය පටවිම මා මන්නි පටවියා මා මන්නි පටවිමේ කිමා මන්නි කෝධිය සංකප්පින් අවස්ථාවයි පසුගිය ඉස්කාර කාර්යම් කරන පරිදි නම්බර් මාසේ අවසන් කළා ඒ වෙනකොට පටන් ගන්න තිබුණේ මූල ධර්ම මූල පర్యాయ සූත්‍රය. ශබ්ද ධර්ම මූල පర్యాయ කියන සූත්‍රය පදනම් කරගත දේශනා මාලාව අපි ඒකේ දේශනා හයක් පවත්වලා තිබුණා අද පස්සේ දවස් 11 ජනවාරි මාස පස්වෙනිදා ඒ දේශනා මාලාව ඊගාව අංකය ඊගාව දේශනාවටයි මේ කාර්යය බාරදී තියෙන්නේ අපි ඊට ඉස්සතර තිබුණු දේශනා පහකින් සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කළ මේ සංකල්ප කායanusasana වේදනානුපස්සනා චිත්තානුපස්සනා වශයෙන් හෝ එනත රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් හෝ කියන මේ සංකල්ප ගණනාවක් කොහොමද පෘථග්ජනෙක් දකින්නේ කොහොමද සේක පුද්ගලෙක් දකින්නේ කොහොම හරියට ඵලය ලැබු කෙනෙක් දකින්න කොහොමද සර්වඥාසේ දකින්න වශයෙන් කියලා හතර ආකාරයක බෙදා හුවා දැක්වීම තමයි මේ භූත පරියාය සූත්‍රයෙන් කියන්නේ. ඉන්නේ පසුගිය වාර පහේ අපි කරේ මේ තණ්හා කුරුවෙත් ප්‍රමාණයකට ධර්ම ප්‍රමාණයකට ඒ සේක පුද්ගලයා විසින් කොහොමද මේ සංකල්ප දකින්නේ. හත ව්‍යාපෘති යෝවායෝ කියලා රූප දකින්න. ඊගාවට දේව අභිභූ බ්‍රහ්ම වාසයේ මේ ලෝකේ ඊට ධර්ම සුඛ විහරණය කරගත්තොත් ඒ ඒ ලෝකවල ඉපදලා සමාන්තර සාපවිදිනවා රූප ලෝකානුකූලව වශයෙන් ආයින්දාවට අරූප ලෝකවල සංඥාස්කන්ධ සංඥාස්කන්ධ කියලා කියන්නේ අනිව සංඥා නා සංඥායතනේ නැත්නම් අකින්චඤ්ඤායතන කියන ආයතන දක්වි ඊට පස්සේ අවසානයේ ඒකත්ත නානත්ත වශයෙන් සියල්ල වශයෙන් එහෙම නැත්නම් නිවන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස වශයෙන් විඥාන ස්කන්ධේ නැත්නම් ධර්ම ස්කන්ධේ ධර්ම ධර්මන ප්‍රශ්න වලට කොටස් මේ දකින්න හතර ප්‍රතිපත්තන ගත්තොත් පුතත්කනේ කොහොමද දකින්නේ ශේක පුත්‍රයා කොහොමද දකින්නේ ඒ වගේම හතන් වහන්සේ සම්බුද්ධ ඉතින් මේක හරි විචිත දර්ශනයක් ඒ මොකද අපි මුලින්ම දේශනාවේ පටන් ගත්ත විදිහට මේක පු탁ජනයට අදාළ මාතෘකාවක්වත් පු탁ජනයෙන් හිතන පැත්තක්වත් නෙවෙයි. නමුත් ඒ පු탁ජන තැන ඉඳලා මේ ශේඛ මාර්ගයේ භාගයක් මාර්ගික මම කරමි. අර්යත් ධම්මා සම්බුද්ධත්වයට පත්ති ධර්මයන් වහන්සේ මේ පු탁ජනියා කෙරෙහි අනුකම්පාවයි පු탁ජනියා මෙවුවා කෙරෙහි දක්න ආකාරිතාමත් සවිස්තරව ඉස්තරක්. නමුත් ඒත් කවදා ඒ බණ අහන්නේ වෙන්නේත් නැහැ <clears throat> ඇහෙන්නේත් නැහැ පුතක්ඥයා පිළිබඳව සර්වඥාන්සේ මේ කරන විස්තරය පුතක්ඥයන්ට ඇහෙන්නේ ගිනි හැකි මට්ටමක නෙවෙයි ගිනි හැකි මට්ටමක ඒ විතර ඒ වුණාට මොකද සර්වඥාන්සේ වැඩිම විස්තරයක් ගැන හරපාන්නේ ඒ පුතක්ඥයාගේ තියෙන විචිතුරු වැඩ විචිත්‍රත්වයේ කෙරේ පටවි පුතුලිය කෙරේ පුතක්ඥයා දක්වන ආකාරය මේක මගේ තාත්තගේ අම්මා විලා බුදල් එහෙම නැත්නම් බඩට ගත්තේ වගේ දින්න කරගත්තේ වගේ මේ පටවි ධාතුවත් එක්ක පුදුමේ පු탁නය ආපෝ තේජෝ වායු වශයෙන් මේ කොටස් එක දක්වන ආකාරය. ඉතින් ඇයි මෙහෙම මේ අදාළ නැති කිසි කෙනෙක් අහන්නේ බලන්නේ නැති මේ ගැඹුරු ධර්ම පු탁නය ගැන අගතන් වහන්සේ විස්තර කරන්නේ කියලා බැලුවොත් මේක ඇත්තටම සූත්‍රයේ යොමු වෙලා තියෙන පු탁නය නෙවෙයි සීක පුත්‍රයාට වාදනය තමයි. මොකද සීක පුත්‍රයා කියන්නේ මෙවුවා ගැන බය සංකාරයන්ට මම දැකලා සංසාර බය ඇති කරගෙන අනේ මම මේ කරන වැඩවල හැටි අනේ මම අනා ගන්න හැටි කියලා බුදුහාමුදුරු දක්වන ඇහෙන් බලනකොට ඉක්මීමක් ඇති සීල සීල සමාධි ප්‍රඥා ඉක්මීමකට ගත්ත පුද්ගලයාට පේනවා මේ බුද්ධචාන් වහන්සේගේ මහා කරුණාව කියන්නේ මේක තමයි. ලෝකයා දැක දැක දන දන මේ අනන ඇනින්ද එහෙම නැත්නම් දුක් ගා ගන්න හැටි, වවා ගන්න හැටි, ඒකලවලා දුකටපත් වෙනකොට ඒක අනුන්ට හේතු කරලා, අපිට හේතු කරලා, අනාගතයට හේතු කරලා තමන් පිසුදු වෙන්න හදන හැටි. මේ සෑම ක්‍රියාවකින්ම ආත්ම දෘෂ්ටි තණ්හාමාන දෙන්නේ නැති අරිම විචිත්‍රයි. හැබැයි මේ විචිත්‍රතාවේ ප්‍රධානපිට නරකයි. ඒ පුතඥයට කොනහන්දවක්වත් පුතඥය උසුරුවු විසුරුවට කරනවත් නෙවෙයි ඒව නොකලත් පුතඥයට ඇති වෙන්න නමුත් අර දැනට ශික්ෂාවක් කරගත්ත සීක පුද්ගලයා කියන සීක පුද්ගලයා අදහස් කරන්න සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනා නමුත් ශික්ෂාවකටපත් වෙනවා කියන සරණාර්ථයෙන් ගත්තොත් සීක පුද්ගලයාට මේ පුතඥය ආගමේ වැඩ දිහා බලනකොට බුදු දෙනෙක් මාර්ගයේ එහි තේරුම් ගන්න මම දැන් මෙතන ඉන්නේ මේකේ මොකද ඊට යම් සුදු ප්‍රමාණයක් අපි දැක ගන්න දැනගන්න උත්සාහ කරලා වැඩි හරියක් බුදුහාමුදුරනේ බලනකොට අපිත් ඉන්නේ එකම නේද කියලා අපිට හොරෙක් රහසුත් සේවයකට නිලධාරියෙක් තමයි ඇහ ගහගෙන ඉන්නවා දැන් මම අහුණා කියලා දැනගත්තා වගේ සංවේගපාරයි. මේ ලෝකේ ඇහ විතරක් නෙවෙයි කියන්නේ අපිට පේන බුදුහත්ය. ධර්ම දිහා ඒ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා බලනකොට පේන ඇත්ත සමානක් තියෙනවා. ඒත් අර පේනවා මේ කරන වැඩ. කියන්නේ බඩකොටේ පුතක්තරයා පිළිබඳ කරන විතර නිකම්ම නිකම් කුණු භාගයක් තියෙන එකක් නෙවෙයි කියනවා කියන්නේ. නමුත් අපි ඒක ගෙවම් කරලා දැන් මට ඉන්නේ හත් වෙනි ධර්ම දේශනාවේ ධර්මචනාංශේ ඒක පුත්‍රයා මේවා ව්‍යාපාරණ හැටි කතා කරනවා. යෝපිසෝ භික්ඛවේ සෙක්ඛෝ අපත්තමානසෝ. මාන්නේ ඒක පුද්ගලෙක් කියන දාන සම්පූර්ණ මනස දුරු කරගෙන ඉවර නැහැ. ඒ පක්කීක උසස් තත්ත්වයට <coughs> පත්තර <coughs> නැහැ. අනුත්තර යෝගක්ඛේම පත්තේම අනුත්තර වූ යෝගා යෝගක්ඛේම මේ පුත්‍ර ප්‍රාර්ථනා කරමින් හැබැයි තාම කාමලෝකේ ගත කරන්නේ තාම මේ ඉන්ද්‍රන්ට අදාළ රූප සත්‍ය ගන්න රස අසු කරමින් නමුත් හික්මෙමින් ගත කරනවා අන්‍ය පුද්ගලයා ඒ පුද්ගලයා පාඨකීතෝ පාඨවින් පාඨකීතෝ අභිඥානාති කියලා කියනවා. පෘථිවිය පෘථිවිය විශිෂ්ට ඥානයේ දරනවා. මේ කියන විචින්න ඥානේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. අද මේ සර්වඥාන්ත පෙන්නන මේ කුතුහලයේ කියලා කියන්නේ ලෝක ධර්මතාවය. ඒක ගැටි පවත්තන පාටි කියලා කියන්නේ කක්කල කක්කල කක්කලත්තන් පට වෙලා. ඒ ගොරෝසු ලක්ෂණේ කි. නැත්තම් චුම් ලක්ෂණ. නැත්තම් සුමුදු ලක්ෂණ නැත්තම් බරකට හැරලා කියන්නේ ලක්ෂණ. මේක පටවිය මිස ඒ ලකුණු පෙන්නන පෘථුවිය පටවිය වශයෙන් පටවිය කියලා අරගෙන මේක අල්ලවදා ගත්තට මොකද පෘථිවිය ජීවිත පෙරලෙන ගැටි ඒ නිසා අල්ලවදාගෙන හැම කෙනාටම ඒ හැම පෙරලියක්ම කටිපල්පා. මේ අමරිකාවේ තිබිච්ච යාත්‍රිකමනක් එක්ක වැඩියෙන්ම ඒ ගෙවල් හදලා ඉඳන් දුන්න මිනිස්යන්ගේ කොම්පැරිටිව් එකට දුවිලාක් නැතුව ගලවලා කියනවා. ඒ තරම්ම ඒක මවාපාගෙන ඒකෙන් තමයි හම්බ කරන කැප. නමුත් ඒක ආර්ථික කඩාවැටෙනකොට තරම්ම පෙරලියක් හිතනවා මොන්නම පාර්ශ්ව විද්‍යාත්මකව කාරණාකට හිතේ අතගෙන ගන්නවා. හිතුවේ නෑ ඒකට හිතුවේ ඒ ඒ ඉඳන් ඉවරගෙන කාල වර්ගවලට කරලා ඒ ඒ වස්තු වෙන දැක්වල කරපත් කරලා බොහෝ ශක්ති සම්පන්න ආර්ථිකත්වන ගොඩනගා ගන්න හිතියේ මුතුම සෙල්ලම් ටිකක් යන්නේ ලංකාවේ ඉඳන් බලන්න අමාරුයි ඒ පිටරටක ඒ ගොඩනැගිලි කර්මාන්තේ පපාගෙන ගන්න හැටි ඒ තරම් බොහෝ දාර්ශනික පටන්. පටලියක් උත්තර තමයි. ආකෝ ධාතුවක් උත්තරම තමයි. ධම්මස්සේ වතුර නැති තත්ත පුදුම විදියට බලපෑම තියෙනවා. නමුත් මේ ආකෝ ධාතුවේ තියෙන බැඳිරෙන ගතිය නැත්නම් ආබන්ධන ගතිය ඕකම තමයි. බලන කර්මතුලට ආකෝ ධාතුවක තමයි තියෙන කාන්තාරි වතුර නැති ගතිය කියන්නේ ආකෝ හත්තික. ඒක නෑ කුකල බෙල්ල. ඒක සතාතරිත ධර්මයක් ආදි කවුරුත් නැති. වායෝ ධාතුව තියෙනවා. හටි ධාතුව. මෙන්න මේක පිළිබඳව මේ කියන සේක පුද්ගලයා අසහා වැළවු දැන්නේ කියනවා. අසු විරු ඥානෙ කියනවා. එහෙම නැත්නම් ආහ පුරුද්ද තියෙනවා. දැක පුරුද්ද තියෙනවා. කළ පුරුද්ද තියෙනවා. පටගියා පුතිය කියනවා පෙරලෙන සුළුයි. ඒ නිසා ඒ පුද්ගලයා පටවිය පටවි මාමන්නේ. ඒ පුද්ගලිය මගේයි හැඟීම ගන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. දැන් හැම පැත්තෙම උත්සාහ කරනවා. මේ මනුස්සත් ඇවිල්ලා ආණ්ඩුවත් ඇවිල්ලා මේක මෙහෙමයි මේක මෙහෙම කියනවා. ගම්බු පොතේ ඉන්නෝනේ. මෑණින් බැලකර තියෙනෝනේ මේව ලක් වෙලා තියෙනවා නැත්නම් ඔක් වෙලා දුන්න නැත්නම් හරියන්නේ නැහැ කියලා. නානා ප්‍රථමයට වැඩ කරනවා. ඒක කියලා දන්නවා සියලුම පතරි දාපේ තියෙන වෙනස් වෙන ගතිය මේක ඇල්ලුවොත් පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරලෙන්න ඉන්න බැරි නිසා සැලෙනවා කියලා පුදුමේ මාන්‍යනා කරන්නේ නැහැ. පඩවින් මාමන්නේ රට පියාමාමයි. පෘථුවේ මට නම්බුවක් වෙනවා මගේ පෘථුවියට නම්බුවක් වෙනවා කියලා එහෙම හිතන්නේ නැහැ. රට විතෝ පෘථුවිය කෙරෙහි මගේ නම්බුව පිටලා දෙන මට උගක් හිතන්න තියෙන්නේ ඒකට මං කෙරෙහි මගේ ඉඳන් අයිති මට අයිති ඉඳන් වාසනාවක් ඇති කියලා ගන්න. රට මේ මේකි මාමඤ්ඤති මේක මගේ කියන්නේ නැහැ ඒක සංකලයක් කියන්නේ පොළොවක් තියෙනවා ගන්නෙත් අග ගතිය. මේක ඇති විදේවල් මම කියාගන්නෙත් නැහැ මගේ කියාගන්නෙත් නැහැ මගේ ආත්මය කියාගන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට පටවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව යම් කිසි කෙනෙක් ඒ ඒ මතුවෙන මතුවෙන වෙලාව ඒවා දැක්කට ඒවා ඒ ධාතු ධාතු ලක්ෂණ පහල කරාට මේකේ හිත නරක කරගන්න හෝ සන්තෝෂ කරගන්න නැතුව ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන්න උත්සාහ කිරීම තමයි මේ සීක පුදුල කරන්නේ. 6 සීල ශික්ෂාවෙත් ඔක්කොමයි කියන්නේ සමාධි ශික්ෂාවෙත් ඔක්කොමයි විශේෂයෙන්ම ප්‍රඥාවේදී විපස්සනාවේදී මේ ශික්ෂණය තමයි කරන්නේ මම වෙනම කියන ඒ මතකලාපෝති කියන ස්වභාව ලක්ෂණ කිය පච්චත්ත ලක්ෂණ කියලා කියනවා නැත්නම් පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා ප්‍රතිවිදින දරු ලක්ෂණ බර ගුරුසු තත් ලහු ලක්ෂණ හැලු සුමුදු මෙතෙක්. මේ ලකුණු පහළ වෙනකොට ඒක අපේ කටේ නාසයේ දිවිතුම පහළ වෙන්නේ. නමුත් මේ ධාතු ස්වභාවයි මේ පහළ වෙන්නේ. එහෙම නැතුව ජීවන ගැහෙන්නක්වත් නඹ කරන්නවත් ආනම කරන්න දෙයක් නෙවෙයි කියලා උත්සාහ කරන එකයි මේ සේක පුද්ගලයා කරන්නේ. ඒ වගේම ආපෝ ධාතුව, ආයෝ ධාතුව, කොයි ධාතු ලක්ෂණයවත් මේකට කියන කායන පස්නාව. මෙන්න මේ කායන පස්නාවේ යම් ප්‍රමාණයක හංගියාවක් සංසිඳියාවක් ඇතිවීම තමයි අපි සාමාන්‍ය ආනාපාන සතිය වගේ කරන කෙනාට කුෂ්මී සංහිඳීමක් ඒ නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් බාධා නැතිවීමක් නැත්නම් අපි සාමාන්‍ය කියන වේදනාවක් නැතුණිය ඕකෙන් කියන්නේ පටවියාපෝ තේජෝ කියන මේ සංකල්ප 24 පළවෙනි සංකල්පය රූපස්ථා රූප කර්මස්ථානේ සංසිඳියා. ඉතින් මේ සංසිඳියෑම පැවැත්ම අත්කිය යුතුයි සාර්ථක නම්. ඒක ඔක්කොම හම්බුනේ නැහැ. හම්බුනොත් හොඳයි. නමුත් ඉතින් සංසිද්ධියකට යනකොට සතුටටම බාරගනින්ද ඒක අවුලක් කරගනින්ද කියන එක මුත් වෙනම මාතෘකාවක්. උස්ම සංසිද්ධියකට යනකොට ඒක දිහාට බලලා මේක හරි පාර කියලා තේරුම් ගැනීමද නැත්නම් ඒක කනගාටු වෙන්න සන්තෝෂ වෙන්න කියන එක. එනිසා ඒක කරන ගමන් සර්වඥ වාග්යෝ සර්වඥතාවකේකෝ තත්සේ කල්ලාගෙන කියනවා මෙන්න මේමය මට පාඨවිය අවබෝධ කරනකොට ශේකේ කුද්දේකට වැටෙනවා. ඒ කියලා දෙන කෙනා කියනවා ඕනම වස්තුවක් විශේෂයි එක දිගට බලනකොට ඒකෙහි තියෙන ප්‍රේමය ඒකෙහි තියෙන ලබැඳියාව විචිත්‍රත්වය ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩුවෙනවා. ඒ අඩුවීම තමයි තමයි ගොරෝසු දිසියු වෙනවා වගේ. ඒ නැත්නම් මනාපෙන් බලන කෙනෙකුට භාවනා ඉපාදී පැත්තට වැටෙනවා. එහෙම නැත්නම් අර ගොරෝසු තත්ත්වයේ තියෙන ආශාව නිසා නුකුරු මානසික හැටි නිසා හරියම කොහොමද වෙනවා අපි හිතමු යම් චිපොදස් ලැබිලා ඒක නිදිර වැටෙන්නේ නැතුව ගොරෝසු කරගන්න ඕනේ. ඒක ගියාට පස්සේ ඒ මේ කාගේ ඉති අනුභාවක් ඇති වෙනකොට පස්සක් පස්සම්බණයක් කියන්නේ අපි වෙනකොට මේක රූප භාම ලෝකේ හිටපු කෙනා රූප සත්ත්ව ගන්ධ පුස්පස් හිටපු කෙනා ඇහැකන දිවනාසය කියන දේවල් වලින් මේ යන්ත්‍රයේ හසුරාගත් එක්කනා එහෙන් කයින් දිවනාසයෙන් පරිබාහිරව රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශය බය නැති තැනට ගියාට පස්සේ කියා ගන්න බැහැ. නමුත් බය වෙන දැන භාවනා ලෝකේ කඳු. ඒ නිසා යෝගාවචරයේ ආසනන වෙන එක පස්සේ තමයි වශයෙන්ම ලබන්න පුළුවන් ඉන්න තමයි ඒ වගේ විවේක ස්ථාන කියලා හිතකට තැම්පත් වෙන වෙන සාන්ති සුඛය කියලා කියනවා. ඉතින් මේ සාන්ති සුඛය සමාධි සුඛය ඒක මා කලබලයි මේ මේ කරච්චායි සයිතයි ආරම්භ වෙනවා. ඉතක් උචාර සයිතයි. ඉතින් ඊට පස්සේ නාත නාතත් තුනී කරමින් තුනී කරමින් තුනී කරමින් සමත ක්‍රමයෙන් නම් එක දෙක තුන හතර වශයෙන් ධ්‍යාන වශයෙන් ගෙනියනවා. ඒ ධ්‍යාන වශයෙන් යනකොට ඒ ඒ ධ්‍යාන වල කියන්නන ආකාර ජීවිතත්වයට පත් වෙන ධ්‍යාන වල සම්බන්ධ විපක්ම ලෝකවල පත් වෙනවා. ඉතින් මේ සබදම මූලපරියාය සූත්‍රයේ ධ්‍යාන දක්වලා තියෙන්නේ සුපකින්නක ආදි වශයෙන් පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්ම ආදි වශයෙන් මේ මේ බ්‍රහ්ම ලෝක සම්බන්ධ කරලා ඒ ඒ රූපත් ධ්‍යාන පෙන්නනවා. ඉතින් ඒවයි තියෙන ඇත්තම වේදනාස්කන්ධ. රූප පිළිබඳ ප්‍රශ්නයක් නෑ රූප ඔක්කොම තමයි පාණයක් තියෙන්නේ වේදනාස්කන්ධේ තියෙන්නේ. ඉතින් මේ වේදනාස්කන්ධය පිළිබඳව උනා සීකපු දෙයට ලොකු හික්මීමක් කරන්න වෙනවා. මේවා බැලුව බැලමට නම් බොහෝ ගේලවන සම්පූර්ණයක් වෙන නිරාංශ සුඛය. නමුත් මේ සුඛයට යනකොට කියන ලැබෙති ආවෙකින් කලුවා. එන විදිහට කියනවා මේ සම්පූර්ණ සුඛයත් ඉතින් එතකොට මේ සාන්ති සුඛේ මම සමා සීලෙන් සමාධිය ලබාගත්ත දෙයක් ඒ නිසා මේක ශ්‍රේෂ්ඨයි මේක නොකරලිය යුතුයි මේක මමයි මේක මගේ මේක මගේ ආත්මය කියලා ගත්තොත් ඒ පුද්ගලයාට අර රූප ලෝකයේ ඇහිකනෙන් ආසින් ජීවෙන් ගන්න දේවල් අල්ලාගත්ත කෙනෙකුට යාම් කරදරයක් වෙනවා ඒ හා සමාන කටයුත්තක් ඒක පුද්ගලයාට හිතා ගන්න බැරි නම් මෙච්චර සීලෙ තිබුණා මෙච්චර සමාධිය ලබාගත්ත ධ්‍යානයත් මට පිටු පෑවා නේද පෙරණා නේද ඉතින් නැවතත් ප්‍රයත්න කරමින් ඒ සමාධිය ඒ විද්‍යාත්මක සුඛය එහෙම නැත්නම් විද්‍යාත්මක නිබ්බාණි කියන දේ තමයි උත්සාහ කරනවා. නමුත් ඒනොත් රූප ලෝකේ තර නැතුණාට කාම ලෝකේ තර නැතුණා මේ ලෝකේ සෑහෙන වාදයක් කරදරයක් වෙනවා ඒක දුක්ඛ සත්‍යමයි දැකේ. ඊට පස්සේ සංඥාවලට යනවා. අකින් සංඥායත නිව සංඥාන අසංඥායත මේ සංඥා ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා මේ දුක පිළිබඳව සංඥාවේ තමයි රූප සංඥා වේදනාව පිළිබඳ සංඥාවල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඒක අඳුරගත්තා නම් සැපේට කරන වෙන්නේ නැතුව දුකට කටපාඩම් වෙන්නේ නැතුව සංඥාව වශී කරගන්න. උදේක පුරා. එතකොට අර කාම ලෝකයේ අහුනාට වැඩි වේදනා ලෝකයේ අහුනාට වැඩි සංඥා ලෝකයේදී අහුවිල්ල සියුම් විශේෂයෙන්ම රූප වේදනා පිළිබඳව උදේක කරන සංඥා කියලා කියන්නේ ඒ වාගේම පෙරලෙන සුඛයක්. ඒකාන්ත නිත්‍ය දුක සැප දෙයක් නෙවෙයි. ඒ නිසාද කාම ලෝකේ රූප ලෝකේ පෙරලිකට පිටකරා පෙරලොට සාරනට වැඩිය සංඥා ලෝකේදී ඒක පිළිබඳ පශ්චාත්තාපයක් මන සංඥා පිටපාවාණී කියලා හිතුවා. තාම කිව් කිව් මේ ආත්මන කම්පයිටි. මහත සීදීනස ගන්න මට්ටමකට යන්නේ. ඒව නැත්තම් සංඥාවට භයානක තැනකට එනවා මම රහත්මයි කියලා. මුතක මම කියවලා තියෙනවා මේ සංඥාව පිළිබඳව රූප ගෙවන් කළා වේදනා ගෙවන් කළා සංඥාවට ගිහිල්ලා සංඥාව යම් ප්‍රමාණයකට පරිචයකට පත් වුණාට පස්සේ වශී කරගත්තාට පස්සේ ඒ පුරට ඕනම දෙයක් කල්පනා අහගෙන ඉන්න කෙනාට මොනම තාලකින්වත් තේරෙන්නේ නැහැ මේක වැරද්දක් තියෙන විදිහට. මොකද එයා කතා කරන්නේ සංඥාවෙන් සංඥාව. අහගෙන මාසගේ රූප ගෙවක් කරගෙන වේදනා ගෙවක් කරන හරියටම පපුවටම අතගාලා කතා කරනවා වගේ පපුව අතගාලා කතා කරා වෙන්නේ. මේ මනුස්සයාට වෙන්නේ මොකක්ද? අන්තිමට ඇත්ත කියන්න පටන් ගන්නවා. අන්තිමට බොරු කියන්නත් පටන් ගන්නවා. බොරුව උනත් ගුරු පන්සල් මේ ඉවැනි මිනිස්සු කතා කරනකොට කලුගල් වලින් හදපු පිළිමයක් පවා ඕක කියලා ඔබ නම් හිතනවා. ඒ තරම් කතාවේ දක්ෂ. මෙතන ගලවන්න මේ සංඥා පිළිබඳ දක්ෂ වෙලා සංස්කාර පිළිබඳ හැඟීමක් ඇති වෙනකොට පමණමයි පුළුවන් වෙන්නේ මේ මනුස්සයාට යන බොරුවක් දක්වා දෙන්න කරන්නේ. ඒ හේතුව මොකද මේ මනුස්සයා හිතන්නේ නැත්තක්. අතරමයි ප්‍රධාන ලෝක යහුච්ච මනුස්සයා වාගේ නෙවෙයි. වේදනා ලෝක යහුච්ච මනුස්සයා වාගේ නෙවෙයි. සංඥා ලෝක යහුච්ච කට්ටිය. මේ ගත කරන ජීවිතේ මරණ මොහොතදී තාම තුච්ච තත්ත්වයකටපත් වෙනවා. නැත්නම් මැරෙන්නේ මොන නැරෙන්නේ ඉස්සුවන් දක්වනවා. ඒ තරම්ම රකඩාමකටපත් වෙන නිසා සංඥාස්කන්ධයේදී අර වේදනාස්කන්ධේ නම් දසෝපක්ලේ වශයෙන් පෙන්වනවා වගේ බොරුවල් වලක් තියෙනවා. මේ සංඥාස්කන්ධේ කරුවෙන බොරුවල ඉතින් ලෝක කතා කරන භාෂාවක් නෙවෙයි ඒක කියන්නේ සමහර වාචනික ධර්ම කියලා කියනවා. මේක පුදුම පැහැදිලි අනුතුරු ගැනීමක් කර්මීරසුර කියන හිංසාවට දීපත් වෙනවනේ කල්ලාකෝ ප්‍රතිශක්තිකරණ ඒ ප්‍රතිශක්තිකරණ තියෙන එකම එකම ආරමුණු ධර්ම. මම කිසිම කෙනෙක් මේ ලෝකේ ඉන්නකම් මේ කාම ලෝකේ පිළිබඳව ආදීනවන දකින්න ඒක සාමාන්‍යයෙන් කර්මික කටයුතු කරන කවුරුත් එක්ක අතුරට ගන්න ඇත්ත. අපි කොහොමද රැඳෙන්නේ? නමුත් වේදනා ස්කන්ධය නම් අහුවෙලා ඉවසෑ වෙන ගන්න. ඒ අත්තු ගොඩ ගන්න බැරි අත්තු යටින් සංඥා කරන් කියලා මම හරි මගේ පාර හරි අනික් කටිලා. ඉතින් ඒ නිසා ඒ අත්තු ඒ තමන් ගන්න දේ අත්දැක්කයි ප්‍රත්‍යක්ෂයි කියලා කියන ඇත්ත වශයෙන් හිතට අරක් වෙයි. අත්තු කියන්නේ නමුත් මනසින් දන්නක් කරලා. ඒ ඡාමේ සංඥාවල තියෙන නිව සංඥානා සංඥායතන ආකි සංඥායතන වගේ තැන් වලට ගියේ කෙනෙක් ගලවන්න බැරි බව කොච්චර අමාරුද කියන එක සර්වඥාන්සේ සීතාට තාපසල කාලේ හම්බුච්ච ආලාපාලන උදකාරාම පුත්‍ර දෙන්නම පේනවා. ඒ දෙන්න ඇති මේ ධ්‍යාන දෙක. ඒ ධ්‍යාන දෙකට මේ සීතාට තාපසයා ගිහිල්ලා භාවනා කරලා එළියට හදානකොට ඒ ගුරුනාංශ කියලා තියෙනවා උපතරන් දක්ෂ ගෝලියක් මට හම්බෙලා නැහැ. එචා මම කැමති මේකම ශිෂ්‍ය ගුරු තත්ත්වයක් දෙන්න මෛත්‍රී කියන එක මේ පිට හසුරුවෝ. එක පළවෙනි කාන්දේශපණක් කියලා අපි වැඩි දෙයක් පක්වා ගන්න මට ඒක පිටපත් දෙන්න ඉදෙන්නම දක්වමු මොකද මටත් වැඩි ඉක්මනට මේක අල්ලගත්තා. ඊට පස්සේ වැන්දලා කිව්වා මේක දිහා මම ගොඩදැන මම විශේෂ කුද්දක් ගන්න නම් වටිනවා. ඊයර ගුරුවරයා හොඳටම බලින් නැති ආකාරය. ඊට පස්සේ ආකාර කාරණේ උත්තකාරාම ලක්ෂ්‍ය ආකින් සංඥානේ නේව සංඥාන සංඥා ලබල බොහෝම ඉක්මනට අල්ලගත්තා. මොකද ඇත්තට මේකට හතර දීකන හතර යන දේශීන් එයාත් කියව පන්සියක් සෙනගින්නවා විතර විතර දාගෙන කරනවා. නමුත් මම කුසල කල්හි සත්‍ය ගවේෂික යනවා කියලා ඊට පස්සේ. ඒක ධර්මස්ථානයේ ඇයිමුණිය මේක සත්‍ය නෙවෙයිද කියලා. මොයි සත්‍යක් හොයන යනවා මේක බලපන් කිසිම සංඥාවක් නැහැ. ඔය කාම ලෝකයෙන් හිතන හිතන්වත් දෙයක් නැහැ. වේදනාව ගැන මොකක්වත් සංඥාවක් නැහැ. මොකක් හරි මොකද්ද යටි බහගත්ත පාරමිතා ශක්තියක් තුන මේක සත්‍ය නෙවෙයි කියලා. හැබැයි කියන්න පුළුවන් කමක් නැහැ. මොකක්ද කියන්න පුළුවන් කමක් තිබුණා කියන්නේ උත්තර කාරාම් පොතේ හේතු ගන්නන්න බැරි වුණා මං යන්නේ ඒ වුණත් නිවන් දැකපත් ඉස්සලාම කල්පනා කරලා බැලුවේ බණක් කියනවා කාටද මේක දිලවන්නේ කියලා මේ දෙන්න තමයි කතා කරන්නේ. ආලාර කාලා මුද්දකාරාම පුත් නම් මේ දෙන්න ඒ ආලාර කාලා දවස් 7කට කලින් නැරිලා මුද්දකාරාම පුත් දවසකට කලින් නැරිලා කාලික කෝටි ගානකට කොච්චර බුදුරු පහරන දක්වන්න පුළුවන් දුකට නෙවෙයි ඉලෙකුන්නේ අසත්‍ය සත්‍ය. කොටසක්. ඊනාමේ සංඥාස් මට්ටමට ගියාම දක්ෂතා සේරම එළි වෙන්න පටන් ගන්නවා ඕන ගර්භණ කලපලක් කියන්න පුළුවන් ඕන කෙනෙකුට තේරෙන කතා කරන්න පුළුවන් ඕන කෙනෙක් කියන්න හදන දේ අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා ඒක නිසා උගුරු දෙනෙක් කියනවා නිවන් දක්වා මොකද අද ලෝකය තොරතුරු තාක්ෂණයක් තියෙන ලෝකයක් අද අපි ඉන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ. ඔන්න ගොල්ලෝ ඩබල් ඩිග්‍රීස් කියුවත් කම්පියුටර්ස් වලට මේ සංඥා ස්කන්ධය පිළිබඳව භාවනා කරන කෙනාට කතාවකට යනවා. හිතා ගන්නත් බෑ. මේ මිනිස්සු නිකන් අසුචිත් එක දෙල්ලම් ගන්න පොඩි දරුවෝ වගේ තමයි පේන්නේ. බුදුහාමුදුරෝ සංඥා ස්කන්ධය පිළිබඳව කියලා තියෙන ක්‍රමයේ හැටියට බලනකොට මේ සංඥා සංඥාත්න අවස්ථාවේදී වැඩ කරන හැටි දැනගන්න කන්දම බාහන කරන අනන්තය අවස්ථාව දෙන්න ගන්න. ඒ නිසා මේ පළහල් වාද සූත්‍රය කරවතනන්සේ සඳහන් කරලා තියෙනවා ආනන්ද ස්වාමීන් ප්‍රශ්නයකට උත්තර දෙනවා. නසඤ්ඤ සංඤී නෝපි සංඤී නසඤ්ඤ සංඤී පටිසං. ඒවත් සමේතස්ස සමේ විභූති රූපං සංඥා නිදානානි පපච්ච සංකාරය. ඒක අපිට තේරෙන භාෂාවට දානවා කරලා අමාරුයි. බුදුහාමුදුරු කියන භාෂාව නම් අර්ථ නම් අපිට ගන්න බෑ කියලා හිතා ගන්නකො. නමුත් මේ වචන අර්ථ ගත්තොත් මේ ලෝකේ භාවනා කරනකොට දැනකට එනවා මිනිස්සයා. ආනපන කරන යනකොට ආනපන නොදැන දැන යනවා ඒක ඉස්සලාම පට ව්‍යාපෝ තේජෝ වල සාක්ෂිමක් කියලා ගතයි. ඊට පස්සේ ආනාපාන තිබුණා කියලා කම්පන චංචල වෙන සතුටු වෙන කනගාටු වෙන තත්ත්ව ගෙවක් කරගෙන උන්නෝහේ කමක් තමයි මට සත්‍ය සමාධිය තියෙනවනේ කියලා යනවනම් අපි කියකි වේදනා පිළිබඳ සැලෙන්නේ නැහැ. ආනපයි නැහැ කියලා පිටි දුක පහළමත් කමක් නැහැ. ආනපයි නැහැ කියලා බය සංකා පහළමත් ආවේග පහළ කමක් නැහැ. ඉවත් කරන ගියාට පස්සේ හම්බෙනවා නසඤ්ඤ සංකේ. මේ ලෝකයේ තියෙන සංඥාව සංඥා නැති තත්ත්වයකට. නෑ විසඤ්ඤ සංඥාව වෙයි විසඤ්ඤ වෙලක් නැහැ. ක්ලාන්ත වෙලා සිනහ කියලා නැහැ. දැන් විභූත සංඥා මට සංඥාවක් නැහැ කියලා කියන්න බෑ. දැන් කියන්න බෑ මම මේ මේ වෙලාවේ මම නොදැනී ඉන්නවා. හොඳට සත්‍ය කියන සමාධිය. නසඤ්ඤ සංඥා නෝපවි සංඥා විසඤ්ඤ සංඥා. විභූත සංඥා නැවතත් කියනවා. නසඤ්ඤ සංඥා න විසඤ්ඤ සංඥා නෝපවි අසඤ්ඤා න විභූත සංඥා. අසඤ්ඤ tattර කියලා නිකන් හතරවෙනි ධ්‍යාන අටවෙනි ධ්‍යාන කියලා ගියෙකුත් නෙමෙයි කිලිම නිකම්ම නිකන් මේ සක්මන් කරලා ඉන්න වාඩි වෙච්ච මනුස්සයා. එහෙම අරූප ධ්‍යාන කරගෙන ගිහිල්ලත් නැහැ. මොනි පොදු සන්නේ කරනවක් නැත්තක්. මෙතන ගියාට පස්සේ තමයි ඒවන් සමීතස්ස මෙන්න මේ විදිහට සමතේටපත් වෙච්ච එකනාගේ විභූති රූපණී කුක්ලයට ඇහැකන දිවනාසය කය කියන එක සම්පූර්ණ විදේ මුත් වෙනවා. ඇහැට පේන රූප කාණ්ඩ සපේන රද්ද ගන්ධ රස පහස කියන වෙයි ඒක සම්පූර්ණ අමතර ලෝකයක් පාටපත් තමන් ඉන්න එකට ඒක කිසි බලපෑමක් නැහැ. රුප්පණ ගති නැහැ. ඒක කුප්පණ ගති නැහැ. ඒක වල. ඉද්දවන ගති නැහැ. ඒක ඝටන ගති නැහැ. ඒක තවන ගති නැහැ. ඒ නිසා හරියට දැනෙන්නේ සමානලාවට විදුලි ගෝලයක් ඇතුලේ තමයි හොඳටම අරස වෙලා ඉන්නවා. ඝන විදුලි ගෝලෝවක්. ඒ ගෝල පිටිපස්සේ මුළු ලෝකෙම දැඟලින් තියෙන වැඩක් නැහැ. මට කිසිසේත්ම අදාළ නැහැ. අම්මා මලා පුතා දරුවා මැරුණා. වස්තු විනාශ වුණා මොනවා කිව්වත් තියෙන දුරු සංඥාවක් විතරයි. යාත්‍ය ඔය අම්මලා තාත්තලා මොකක්ද? උන්දල මේ වෙලාවේ මරණට ගණන් ගන්න. දැන් මේකෙන් කියලා කොහේ හරි බලු කුණක බලු ඔක්ක කහරි ඉපදිලා ගියාම ඒකට හම් වෙන දේවල් බලු කුට්ටක් කොහොම නගරනම් නැත්තම් මේ තියෙන දක ගන්නත් හොයන්නේ නැහැ. ඉදාන කවුරු අසුචි පහ කරනකම් බලන්න. ඒක කන. ගොබ රසයි. අපිට කියලා කිව්වොත් මල කුණු පිටිපස්සේ යනවා. එතකොට මේ කියන සංඥානේ ඔක්කොම නිකන් පොඩි එකපාරට දෙල්ලමක් විතරයි කියලා. ඒ ඒ පැත්තට ගියාම රූපය ආදී කාම ලෝකේ කියලා කියන්නේ දුබැලි ගියා කරස්තයි. අවශ්‍ය වුණා නිවි ඕන නැකන දෙයක් නැහැ කියලා. ඒ ඒවා සමීපත්ව විභූති රූපං. ඒ බුද්ධරට මේ රූපයේ විභූෂණ ගතිය විචිත්‍රත්වය නිකන් නිකන් කියලා යන්න පටන් ගන්නවා. නිකන් හරියට වර්ණවත් විවිකාලක් මල් පිට චීත්‍යයක් නිරන්ජන ගුණ දැන් මා වාගේ නිරන්ජන වෙන්න පටන් ගන්නවා. ඒ වුණත් මේ සංඥාට අහු වෙන්නේ මේක මම කියාගන්න රූප කාම ලෝකේ මම කියාගන්න වැඩි රූප වේදනා ලෝකේ මම කියන්නේ මේක මම කියාගන්න පෙළෙන්න ඉඩ තියෙනවා ඒ නිසා සර්වඥ සදාකර මෙතන ශික්ෂාවක් ඇති කරන්න ඕනේ මේ ධර්මතා පිළිගැසීම නිසා ඇතිවෙච්ච මේ සංඥාවව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. අමාරු මොකද? අපි ඉන්න ලෝකෙම දෙනාට ইনফরমේෂන් ටෙක්නොලොජි මේ තොරතුරු තාක්ෂණය දිගේ. දැන් මේ තොරතුරු තාක්ෂණය කියන තන්නේ කර මායාවක් බව, මවාතාවක් බව, මුසාවක් බව තේරුම් ගත්තට පස්සේ මෙතන ඉන්න කන්න හොඳයි. ඇත්ත එක ඇතරපු ගමන් තොරතුරු ආශි වශයෙන්, කදම්බ වශයෙන් ඉඳ පටන් කාණ්ඩ හත එනකොටම එක්කම හිට පටන් ගන්න නිසා ඒ පුද්ගලයාට හිතෙනවා ඒ තොරතුරු වලින් පීඩාගෙන ලෝකෙට වැඩි මේ මේ සංඥාවල තියෙන මේ සංහිඳියාව මම මාගේ කියාගෙන ඉන්නේ. ඒ නිසා මේකෙදි මේ ලබුත්තර මහන්සේ සඳහන් කරනවා අකින්චඥායතන ආත්මසඤ්ඤා නාසඤ්ඤායතන වගේ සංඥා හා සම්බන්ධ මේ අරූප ලෝක ගත්ත මේක මම මාගේ කියා ගන්න තරලක් යන්න එපා. දැඟලුවොත් කොච්චර ලස්සන ගෙවක් කරගෙන ආවර කාම ලෝකේ ඒ වගේම රූප ලෝකේ ගෙවක් කරපු කෙනෙකුට තරම් නෝනේ ඊට පස්සේ තමයි ඒ පුදුහට මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව මේ යන දේ යන්නදරලා බලන්නේ බැලු මේ ඇඟිලි ගහන්න ගිහිලා පහත යන්නයි ඔඩොක් වේ දාගෙන කනවා කනවා කියන එක දෙවන්නේ සම්බන්ධ නැහැ අපි උත්සාහ කරනවා මේක මේ ටීම් වර්ක් එකක් යන්නේ එනකන් ග්ලෝබල් විලේජ් එක අපි ඉන්නේ ඒ නිසා ඔක්කොම සම්බන්ධයි කියලා. නමුත් මෙතෙන් ගියාට පස්සේ වෙනවා තනි කරම මේ අනාගන්න එක සංස්කරණය කරන එක තමන්ගෙම තනි කරම සක්කායි දෙන්නවා පාඩ. තනි කරම මාන්නෙමයි පාඩ. ඉතින් ඒ තණ්හා මාන දෙච්ච නැති කෙනාට නොකරනවාමත් නෙවෙයි උපන්නාට මේ ලොව වැනෙනවා විනා කිසිම දෙයක් කරපෙන්නේ ආසාවක් නැහැ. දන්නා කරලා පෙන්නලා හරි ගියොත් වත්. ඒ නිසා නිකම්ම මේක වරදිලා නිකම් මේ දෙන්නේ ලොකුද? නිකම් ගියට වරදින්නේ කියන්නේ නිකම් ගියාම. එතකොටත් හිතනවා මේ අභිඥාවල මේව කරනවා. එනතන් දෙයියෝ ඇවිල්ලා මේව කරනවා කියලා ඉතින් එනලා උතුම් කරගන්න බලන්න. අතේ මනුස්සයා දැනගන්නේ මේ සංස්කාර කිරීමෙනුත් මට ඕන වැඩ පෙන්වන්න පුළුවන් නොකර සිටීමෙන් ඊටත් වැඩි වැඩ පෙන්වන්න පුළුවන් කියලා නමුත් මේ සංස්කාර මේ තවත් උගුලක් අර කලින් කියපු උගුල වලට වැඩි බොහොම අමාරු උගුලක් අන්න ඒකෙන් බැලවීමට නම් අන්දේක් වාගේ දැක දැක ඇස්සති මිනිස්සේ අන්දේක් වාගේ දැක දැක උදේ ඉන්නේ කරබර බම්මනේ කනට දේවල් ඇහුණට බීරෙක් වාගේ මොකද වෙන්නේ ඔබට ඇහෙන්නේ අහුණා තමයි ඔව් මොකද කියලා අහනවා ඒකට පේන මනස කියලා තොල්ලිපා වැඩේ කරන්න හොඳටම තියෙන කොන්දේ වණක් තියෙනවා ඉන්නේ බලන්නේ කොන්දේ පැනක් මිනිස්සුවා ඥානෙ තියෙන හොඳටම මේ ගිහින් මෙයා මේ අනා ගන්නවා කියලා කරගෙන බලන්නේ මොකක්වත් තේරෙන විදිහට අනාගතන පාපා තමයි දැක්කත් නැත්නම් ඕක උඹ තමයි ඒ වගේම ඉති විඥානය හොඳටම තේරෙනවා මම කතාක සංසාරේ වගේ අතේ පොල්තල් දාගෙන කොස් කපලා නැහැ. රබර් ග්ලව් එකක් දාගෙන ඉලෙක්ට්‍රික් වැඩ කරලා නැහැ. දැන් මට වැඩ කරන්න පුළුවන් වදින්නේ නැහැ. ඒ රබර් ග්ලව් එකක් දාගෙන ඉලෙක්ට්‍රික් වැඩ නොකර ඉන්නත් පුළුවන්. පොල්තල් අතේ දාගෙන කොස් නොකපා ඉන්නත් පුළුවන්. කිසිම කෙනෙකුට ලෝකේ තේරෙන්නේ මේ තරම් දක්ෂකම් සිදු කරන ජීවිතය. සංසය යමක් නොකර සිටීමට ගන්න ප්‍රයත්නය බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. ඒ නිසා බුදුසසුන ස්මාරක වෙලාට කියවට ඒක කියලා තියෙනවා මේ ත්‍රිවිධ රාසනේ වැඩිමිට ත්‍රිවිධ ශික්ෂා වැඩු යෝගාවචරේ කුරුසතු කන්දට කයක අලු ටික මේ කියනවා මහා පොළොව දන්නවා. මහා පොළොවට කාටවත් එක දෙන්නේ හිත දිහම කෙනාම මනින්නමයි කරන්නේ. ඒසයි සංස්කාර පිළිබඳව ගැළවිලා කටයුතු කරන හදන මනුස්සයාට මහා පොළවේ සාර්ථක කරනවා දෙහිප්පිට නැති දාන්න ඔක්කොමලා ඒ පුද්ගලයා කෙරෙම සංසාර උපදවා ගන්නවා කෙරුවට හොඳයි නොකරන හොඳයි මේක හොඳයි මේක හොඳයි ඒක පිළිබඳව මොකද කියන්නේ යනවා කියන එක සීක පුද්ගලයා කියන බරපතල දෙයක් මොකද කියන කාර්යයක් කරක් බෑ ඒක බුදුහාමුදුරුවෝ කාර්ය කරත් විතරක් කළ හැකියි මුක්කල හැකි බවයි සර්වත්‍න්නේ මොකද ධර්ම පරියාසය සඳහන් කරන්නේ ඊට පස්සේ විඥානයේ වශයෙන් මේ නාම මේ රූප මේ රූප වේදනා සංඥා සංකාර මේ ඇහ කන දිව නාසය මේ ආස්වාද මේ ප්‍රස්වාස කියලා වෙන්කොට දැනගන්න ඥාණය තමයි විඥානය කියලා කියන්නේ අන්නේ විඥානය සියල්ල වෙන්කොට දැනගත්ත නියෝගින පොදු ලක්ෂණය බැලීමට උපේක්ෂා වෙනවා මිස දකින් දකින් දේවල් නිසා නඩු ගෙනියන්නේ ගැහෙන්නේ ඇඟට ගන්න අනේ එතකොට ඒ විඥානය පිළිබඳ ශික්ෂණයක් තියෙනවා බැලු බැලමට පේන දේවල් වල විෂමතා පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ තමයි. දිහාම බලන්නේ කියොත් මේක පොදු ලක්ෂණ දෙකයි. සියල්ලටම පොදු ලක්ෂණ තමයි. විපරිණාමයක් පත් වෙනවා. අනිත්‍ය භාවය. ඉතින් මේ අනිත්‍ය භාවයක් යම් තැනක තියෙනවා නම් ඒදී අල්ලාගත්ත මනුස්සයා දුකයි. අනිත්‍ය භාවය අනිත්‍ය භාව ගැන දන්නවනම් මේ මනුස්සයාට ඒ තරම් සපක් නෙවෙයි. මොකද මේ මනුස්සයා ඊට පස්සේ මේ දේවල් පිළිබඳව ආය ප්‍රාර්ථනා කියන්නේ ආයෙ සැලසුම් කරන්න යනවා. ඒවා පිළිපද නිබ්බිදා පහල කර ගන්නවා මේක ලෝකයට වෙන්නේ කිත් කිත් නැති එකක් කැක්කමක් නැති එකක් පපුවක් නැති එකක්. ඉතින් විඥානයේ මේවා තේරු මුතුර කැඳේ කල බේද වගේ තේරුණාට ඒවා පිළිබඳ ක්‍රියාත්මක නොවෙන නිසා මේ විඥානයේ පිටත මුතුරට පොණිනවන සැදී පිස්සගේ කිසි වෙනසක් නැහැ. පිස්සරත් මේ කින්දර දැකලා අද දාන්න පුළුවන්. ඒකට මේකට පුහුණු කරන මනුස්සයාට මේ කවුරු හරි කියනවා අත දානවා තමයි. අදාන්න පිච්චෙනවා කියලා. ඒක බලන්න හොඳ බලමු වෙන කරලා බලමු කියලා මතක් කරා. ඒ නිසා ඒ මේ නිසා වෙන්නේ මම හිතන්නේ භාවනාවක් දැක්කම පිස්සු. ඒ දෙක බොහොම සම්බන්ධයි පිස්සු භාවනාවක් දැක්කම බුද්ධම සම්බන්ධයක් තියෙනවා. යන යන තැන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් බලනකොට පේන තියෙන්නේ මේ ලෝකයේ පවතින තත්ත්ව දෙක. ඒක විඥානයේ සම්පූර්ණම අවුල්ලා මේ අසුති මේ රත්තරන් මේ ගින්දර මේ පතුව කියලා තේරෙන්නේ නැති තරවටම පෙළතුළු මිනිසයා. ඒ විඥානය පිළිබඳ හොඳට පුහුණු කරගන්න. ශේක පුද්ගලයාගේ පුදුමාකාර යම් යම් සමානතාවය. මේ නිසා ලෝකයා බොහෝම නම්බුකාරකව පහරන කරනයි බාහන පිසය කියලා කියනවා. හරි වටිනයි කතාව. අපි දෙකේ දෙක ලොකු දාර්ශනික සම්බන්ධකමක්. ආවට ගියට කරන්න ගන්නේ. ඒක ඉතින් ගිය මනුස්සයන්ට තේරෙනවා තමයි කොච්චර පිස්සුද. මොකද මේ ලෝකයාට නටන පාඩුවට නටන්න ඕන නම් නටන නැත්නම් කරන්නේ. නීතියට ඒ විමුක්ති ස්වභාවිකයක් ලැබෙන හැටි ලෝකේ මොන සැලසුම් හැදුවා මොන න්‍යායපත්‍ය හැදුවත් ඒක තමයි එකක වුණා. ඒ දැනගන්න එකගෙන වෙලාවට නෙවෙයි දැන් දැන් වෙනස් වෙලාවක් දැන් තමයි දුන්නේ කියලා කරනවා. මොකද දේවල් එහෙම ඉතින් මේ මේ අපි මේ කියන්නේ අපි මේ ඉතිරලා කියන්නේ අපි දේවල් පන්දිය දේශනාන්ට අපි යම් ප්‍රමාණයකින් ගත්තකට මොකම අමාරුයි මේ දැන් අපි මේ කතා කරන දේ ලෝකෙට කියන්නේ කිව්වෙම ඉතින් ඔය කිසිම දේශපාලනක් පාර්ශ්ව විද්‍යාවක් ග්‍රාෆ පිළිගන්නේක් නැහැ මොකද ඒගොල්ලෝ අනිත් පැත්තට ලෝකේ නවත්තලා ඉවරයි හැබැයි තමන්ගේ මුදල් ගන්න පුළුවන් මුදලට අපිට නවත්තන්නත් පුළුවන් ඒ වගේම අපිට අපිට හිතපු හැබැයි නිවහන්න කියලා අපිට නිරවටි ඉන්න පුළුවන් අනේ හැබැයි මාට යන නිරවටින දැන් තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ ඒක තමයි දුහොඳුම කතා කරන්නේ. ඉතින් ඔයාලට පඤ්ඤාමේ දවසල සාකච්ඡා කරනවා අපි කඩිනිය සූත්‍රය. ඒක ලස්සන ධර්මචනාසේ මේ මම මෙතන කියලා කියාපු ඒවා මේ ගොනු කරනවා වහින්න වටිනා බුදුහාමුදුරන්ට මේ පොඩි පොඩි පද ස්වරූපෙකින් ස්වල්පෙකින් කියන හැටි මම කියනවා ඒක. උදාහරණ කියමනේ සාගෝණිතාවුණියක් කියනවා වගේම අසන්නගේ දක්ෂකමක් කියනවා. තේරෙන්නේ සුළු වචන ප්‍රමාණයකින් ඒකදී සර්වඥ සඳහන් කරනවා ආංකෝ රූපේ මේ මිනිස්සේ වර්තමාන තමන්ගේ කාය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අරගත්තාම ඒ පුද්ගලයාට වෙන්නේ අසුත උත්තරණයට මේ රූප වැඩි වැඩි සත්‍ය දැකම නැති ආකාර දැකම සටහන් දැකම වර්ණ දකින්න දකින්න තමයි භාවනා කරන කෙනාට තේරෙනවා ආනාපාන සතිය කරන්නේ මොන රූපේ පේනවත් ආනාපාන සතිය කියන්නේ. ඉතින් හිතල බැලුවත් පිටින් බැලුවත් කැරෙනවා. ඒ නිසා ඒක මාර පාඩයක්. මල පාඩයක්. දුවර සම්පත් වෙච්චාම පේනවා රූප නැති තැනයි සැපේ. විවේකයට පිටිසුක. ඉතින් ඒක පේනවා රූප කියන එක ඇහි ඇරෙන උල් වාගේ යාන. ඒකෙන් කරන්නේ මාව කන්නේ එකයි. මාව කාලදාන එකයි. ඒක නිසා ආන්තෝ රූපේ ඒතරයි කන්‍යා. මේ රූපේ මම දැන් වර්තමානයේ පීඩා විඳින්න ඉන්නවා. දකින්න දේවල් වලින් මම පිට බාහිරට යනවා ඒ රූප පිළිබඳව සැලසුම් කරනවා තොරන් ගන්නවා අන්තිමට තමයි සතිය නැති වෙන වර්තමාන යනවා ඒ නිසා මම වර්තමානයේ රූපයේ කණිනු ලබන්නේ කාදමු ලබන්නේ වේ අතීතම් පහන් අධධාන යෝනිය රූපේන කංචේ අපි යන්ත්‍රා පෙරවිසු කන් පිළිවෙතක් ගන්නවනේ මේ කාලේ පුරාවට කෙරුවේ do නැති වේදනාවක් විතර තමයි. ඔය අපිට ඔය විදන ප්‍රචාරවල පෙන්නන ලස්සන සුකුමාර නගරසෝබිනිය පුරංගනාවන් අපිට පෙන්නේ සියලු දෙයින් ආගලා බොහෝම සුපුරුදු අපිට නිෂ්පාදනය නැතුණත් නිෂ්පාදනය නොවන මාත්‍යවත් හම් වෙයි කියලා තමයි සුපර් සුපර් මාකට් එකේ බඩු බයි. කල්පොට නොවන මාත්‍ය රුම් දෙකයි අතුලේ තියෙන කුඩු ටිකක් හම් හැමදාම ඒ නෝන වෙනකොට වෙනවා කියන දාලා ඒකම තමයි පෙන්නන්නේ. හැමදාම යනවා. ඒ අය Facebook එකේ පෙන්නන නෝන පෙන්නනවා. ඒකත් කරේ බලනකොට මිනිස්සු කහනවා. මොකද මාසෙම හැමදාම චිත්‍රපටි බලන්නේ. නැවතන් මේ කෝච්චියේ පොඩ්ඩක් කන්න මේ ගන්න යාකට යන්න ගන්න නැතුව බලව බලනවා. කරුමත් කෝච්චි තහ කෝච්චි හරියට මේ වෙලාවට ඉන්න මම බලන්නේ අද කෝච්චි ප්‍රමාණය විතර බලන්නේ. ඒකට ඇතුම් කලවලා ඉන්න දුක පිටක් ගන්න. ඒ කරේට කෝච්චි ඉන්න තමයි හදලා තියෙන්නේ. ඒ හැමදාම චිත්‍රපට බලන්න යන කෝච්චි ප්‍රමාණය දවසක් බලලා චිත්‍රපට බලන්න. නිවැරදි අනාගත රූප පිළිබඳව සැලසුමක් ඇති කරගත්තා නම් මේ අපි දල්තුන් හරි ගිහින් අපිට මේක වැඩි දෙයක් හම්බ වෙයි කියලා හිතනවා නම් මේ පාඩිය අපේ ජීවිතේ වාටි හතරේ. ධර්මතාවය ස්වභාවය භාව ලක්ෂණය පෞද්ගලික ලක්ෂණය කියන එක නොදන්නා තමයි. කොයි තූත්තුගුඩිය ලෝකේ උතුරු කර දෙන්නේ කියලා දක්වන කරු දෙන්නේ කියලා අපේ මහා භාරතය. නමුත් නොයනා තාක්කල් අපි හිතනවා ගියොත් මොකක් හරි විදිහේ වෙනසක් ගෙතෙන් පරාද දාලා වෙනසක් රසක් හම්බෙයි කියලා. ඔකේ උස්සම තැනට ගියක් පහතම තැනට ගියක්. මේ දින තකතිරුකම් යන්නේ ඒක ඒක අපිට පින්නන්නේ ලෝකෝල් කාර්යයක්. ඒ වගේම යම් වෙලාවක රහත් වෙලා හරි ඒ වගේ අකදිරුකම නැති කරා නම් ඒ මනුස්සයා මෙතන හිටියත් කොතන හිටියත් ඉන්නේ ආදී ආදී වාසයක ආදී ආසනයක ඉන්න පොඩි චපේ ධර්මාන්තරය. ඒ නිසා අනාගත රූපයක් මම ප්‍රාර්ථනා කරනවා නම් මේ හේතාපි ඒතරයි පච්චුප්පන්න රූපේන කච්චා. යම් ආකාරයකට මේ වර්තමාන රූපේ මට වගේ දෙනවා අනාගත රූපේ කොච්චරමයි කියලා මට මේ සීක පුත්‍රයාට ඒ කියන්නේ ආර්ය ශාවකයට සුත්ත ආර්ය ශාවකයට වැටෙන්න පටන් ඒව මේකෝ ඒව මේ රූපේන කච්චිය සේයතාපි තරයි සත්‍යපන්න රූපේන කච්චාපි මම මේ දැන් විඳින වාග්ය තමයි මම ප්‍රාර්ථනා කරන සෑම ආත්මිකම සෑම චිත්තක්ෂණයකම මට රූප කොටසක් කරන රූප කොටසක් දෙන හරියක් දෙන්නේ විද්‍යන ගති උපන ගති ගැටෙන ගති පැත්තෙන ගති දුක් ගති පමණයි සෝ ඉති පරිසංචික්ක පරිසංචික්ක පරිසංචික්කති යා ඒක නිසා මේ විදිහට ඉතිපටි සංඛාය මේ විදිහට අනාගත දුනා කියන්නේ වදීම තමයි. හරියට දැන් කියන රූපේ වදේ වගේමයි අනාගතයේත් එන්නේ මේ වගේමයි කියලා මේ කල්පනා කරලා අතීතං පානෝප අනපක්කතෝ අනාගතං පානෝපේන අනපක්කතෝ මතු රූපයක් පිළිබඳ අපේක්ෂා කරනවා. දන්නවා මම කරපු පවුල හැටියට මට කර්ම හැටියට මට කොහොමදක් ලැබෙනවා. ඒක වැඩිපුර හිතන්න යෑමෙන් වෙන්නේ මානසික ආතතියක් පමණයි. වෙන දෙයක් වෙච්චාපයි. රූප සම්බන්ධ. එතකොට අතීතං පහරෝප අනපේක්ෂෝ හොත් නැහැ. අපේක්ෂා කරලා ගන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් දාණය දුන්නට පස්සේ ඒ දාණය කුසල් අනුව ඒකට ආනිසංස ලැබෙන ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කිරීමෙන් වෙන්නේ ඒ ජීවන්ත ආසාව ඇති වෙන මේ ප්‍රාර්ථනා නිසා දෙන්නේ ගණ්ඩයි කියන තුච්ච කම කරනවා. දහන දෙන්නේ වමකට නොමකට නොදැනෙන දර්ශනයක ඒක වැඩි හොඳයි. කරනවා නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ කියන්නේ අකිංචනක්. යහ නොවන දෙයක්. කියන්නේ වෙනකට කියනවා. අපිට නිකන් වෙනවා. මොකදගේ රූප නැහැ. ඉල්ලලා ඒක තමයි වඩා හම් වෙන්නේ නැහැ. ඉල්ලනවා නම් ඒක ඉල්ලන්නේ. මේ වගේ තමයි අනාගත රූපයක් ප්‍රාර්ථනා කරනවා නම් මට ලෙඩ දුක් මොකටද? මේ රූපයක් ලැබේ. ඒ වෙනත් ලබනාත්මකට වෙයි කියලා. ඒ සෑම දෙයක්ම වර්තමානයේ නැතුව ඒ කියක් නැහැ කියලා. බමන නිසා අනාගත පිළිබඳව ජීවිතයක් කතා කරන ආදී සාර්ථක අපේක්ෂාවක් කරන්නේ වෙන්න සිද්ධ අපි කරන මොනම ප්‍රයත්නයක් කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක මොකද ඒක ඇති වුණා මම මාගේ හැඟීමෙන් ඇති කරන නිසා ආයක සපක නිසා. කන්නාමාන තුලින් භරිතව සාධන සැලසුම් වලින් ලැබෙන ජය කන්නාමාන. යලුමක්. ඒ සතුල් වන්නවත් බලපෑම දැකලා ඒකෙන් යම් ආකාරයක විහත්න වෙනවා. ඒ අනාගත රූප පිළිබඳ අපේක්ෂාව අතහරිනවා. අනාගත රූපං නාපින. අතීත රූපං අපේක්ෂාව අතීත පිළිබඳ අපේක්ෂාව නැති වෙනවා. අනාගත පිළිබඳ අභිනන්දනයක් නැති වෙනවා. පච්චුප්පන්නත රූපේස රූපස්ස නිබ්බිදති නිබ්බිදාය දාගාජාය විරාගාය නිරෝධාය පටිපන්නෝ වර්තමාන රූපේ අතීත නාගත ව්‍යාප්ත වෙලා වර්තමානයේ පන්නකට අනිමත මේ වර්තමාන රූපයේ නිබ්බිදා විරාගය වෙන පහළ වේවා කියලා කටයුතු කරනවා. ඒකට වර්තමාන රූපේ අතීතනාගතපත් කරන ඕලාරිකම අජත්ත භවිත දුරේ සත්‍ය හිණ ප්‍රණීත කියන මේ සෑම පැත්ත දුරට බලලා මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා සහාරින ගැටින් තමයි සීක පුදුලයි කියන්නේ. ඉතින් මේ රූප සම්බන්ධව හිතුවයි අතීතය ගැන කනගාටුමක් ඒ මම මේක නොකළ කියන මට මේ සැප ලැබෙයි වෙයි කියලා අතීතය ගැන පශ්චාත්තාප වෙන එක අනවශ්‍ය දුක අනවශ්‍ය තීරණයක් අපිට අතාරින්න අනාගතය පිළිබඳව මම මේ කරන වැඩේ නිසා මේ සපක් වෙයි කියලා හිතනවා ඒකත් කවදාකවත් වෙන දෙයක් නෙවෙයි. වෙන්න තියෙන දේ වෙයි. මේ කල්පනා කරන් තණ්හාවෙන් මාන්නෙන් ඉදිරියට යන්නේ නැහැ. සැලසුම් වැරදුනා කියලා කනගාටු වෙන්නේ නැහැ. මම මේ දක්ෂතාවයට අනාගතේ මට හිමිකරයි කියලා හිතන්නේ නැහැ. ඒකයි මනසට වර්තමානෙම අත තියෙන්නේ. අද දැන් කවුරු දෙන්න හැදුවත් ගන්න හිතින් වැඩක් නැහැ. කට්ටක් දෙනින් අත ගිහට වල කොච්චර අබෑට වැක්කිරුවා. කොච්චර වැලි වැක්කිරුවා කට්ටේ මුතුන්ට හිතින් නැහැ. ඉදිකට පැත්ත වැටුනොත් තමයි. ඉතින් සතිමත් හිත. හිතට තමන් දැම්මත් කවුරු දැම්මත් කෙලෙස් හිතින් භාවනා මාර්ගෙ හිතින් නැහැ. විනිශ්චයක මුදුනට දෙකක් අනුසුවක්වත් යන දෙන හොරගෙන්නේ. අවුලෙන් පුපුරෝ. පැස්සේ හොදා විනිශ්චයක තන්නිශික. ඒ වගේ සත්‍යමත් හිත අතීතේ ව්‍යාපෘති වීම හෝ අනාගතේ කලකීමෙන් හෝ වෙන දේවල් වලින් පහය කරගෙන වර්තමාන හිත පවත්වාගෙන ඒක විරංජනීය විමුක්තිය විරාගය ඇති කරගත්තොත් එහෙමනම් හිතන්න පුළුවන් මේන විමුක්ති වෙච්ච විරාග වෙච්ච නිරෝධ වෙච්ච හිතේ කවදාකවත් සැලසුමක් හිතට එන්නේ නැහැ ආවොත් ඒක සංස්කාර යනවා කවදාකවත් මේ වර්තමාන මොහොතේ අඩුවක් තේරෙන්නේ නැහැ ලුණු ටිකක් දාන උඹල ටිකක් දාන රස මසෝක් දානොත් එන්න හිතනවා නම් ඒක තමයි දුක කියන්නේ සම්පත්‍ති කරා මොනවාකටද මොන හිතේ ඉන්නේ ඒ පහර කියලා මාඥානෙ හොඳට තියෙනවා. ඵල ඥානවල තියෙනවා. නමුත් අනිත් හැම වෙලාවෙම හැම මිනිස්සයාම ඉන්නේ තා මොකද්ද දෙයක් අඩු. ඒකයි මේ විද්‍යාඥාන කියන්නේ. විද්‍යාඥාන ඇතුලේ මොකද්ද පරිේශන කුෂ්ණාව නිසා. පරිේශන කුෂ්ණාව ආවෙම කරන නිසාද දැන් තියෙන එක මදි කුෂ්ණාව. මේ සාපේ තියෙන ලෝකයේ තියෙන ඥාන සීලම විද්‍යාවනේ අවිද්‍යාව. අපතික. අත්තාව හොඳට නම් ඒක ලබා ගන්න එපයි කියන එක කතා කරන සියල්ලම ලබන්න ඕනේ අරගෙන හිටන්න මේවා අදුපාඩු සහිතයි මේ වාදින හිල් සහිතයි අංග සම්පූර්ණ ඒසයි ඥානත් ලබාගෙන හැමදේම ලබා නිවෝගින් විමුක්තිය ගත කරනවා ඒ කුද්දලට කිසිම ඥානක වර්තමාන මොහොතේ බලපෑමක් ඇති වෙනවා නම් ඒක ඥානයක් ඒ කුද්දල උත්සාහ කරන හැම වෙලාවෙම දෙලින් කරන විදිහටක් වගේ කොච්චර අග වැක්කරුවත් මොනක්වත් ඒකින් එදා තියෙන රූපේ තමයි ලැබෙන්න ඕනේ. ඒක ඉහා කරන දෙයක් නෑ. මේක ලෙඩ නම් ඕක තමයි තාක්ෂණය. ඒක චිත්තක්ෂණයට හරි අපි හිතනවා නම් මම නිරෝගී කියලා අනේක තමයි මේ අපි කාය සංස්කාර සමතේටපත් කරනවා චිත්ත සංස්කාර සමතේටපත් කරනවා පටි සංස්කාර සමතේටපත් සම්පූර්ණයි මට උත්පාද පහල ලැබිලා මට මනුස්සාත්ම පහල ලැබිලා තියෙනවා මට ඇහැකට දිවනාට පිහිట్లా තියෙනවා මට බන ඇහෙනවා කල්යාණ මිත්‍රෝ ඉන්නවා පැවිද්දක් ඕන නම් තියෙනවා මේ වෙන්නේ මේ ශේරවත් ලැබිලා තියෙන තාම මට අඩුයි කියලා කියනවනම් ඉතින් ඒක තමයි උදාහරණයක් අපේ පුදුමනා මත කරා බුදු වුණාට පස්සේ බුදුඥාන කියනවා මට කිසිම දෙයක් අල්පේ ලැබුණේ නැහැ ඊළඟ කිසිම දෙයක් තුරුන් දෙයක් නැහැ වෙන පැත්තට වැඩියෙන් බණ කියනවා කියන සාදා. මට හරි විචිත්‍රයි. ඒකට පිළිවෙල විචිත්‍ර කොච්චර කිව්වත් ඒ ඒ නිසා මේ මොහොතපතිය සූත්‍ර වගේ සූත්‍ර ඉතා ඉතලම සැකයට බහගෙන ඉන්න සූත්‍ර. එනිසා සූත්‍රේ හමාර වෙච්චාම ඒ අහතපත්‍ය සත් කියලා. නෑම සූත්‍රයක් කරනකොට ඒවත් බාහිරෝ අහගෙන හිටපු කට්ටිය ඒකට අභිනන්දනය කරනවා කියලා තමයි. මේ සූත්‍රය හමාර වෙලා කියනවා නාදිනන්ද. අහගෙන කට්ටිය තේරෙලා නෑ මොකද්ද මේ කියන්නේ කියලා නිසා අභිරමණය කරලා නෑ. අතුවාචාර්ය මාස්ටර් සඳහන් කරනවා 500ක් බ්‍රාහ්මණ පිළිසෙට මේ කිවිතින් බ්‍රාහ්මණ නැත්තන බුදුහමකට බණ තේරෙන්නේ නැති නිසා මේ අභිනන්දනය කළා නැහැ. බ්‍රාහ්මණ නෙවෙයි ලෝකයාට මේක තේරෙන්නේ නැහැ. බුදු දෙවියන්ලා හැන්ද වෙනකන් අනිත් පැත්තට දුවන. සාමිලෝකේ රූප සත්‍ය කන්දරා විහාවට ඇහැකට යොනාසු පිටිනවා. නමුත් අපි අවුරුදු 2600 ගිහිල්ලා අද අපි රක්වා මේක. විලාසිතේ හිතන්න බුදුහාමගේ බුදු ගුණයක් අනිස්තර තමයි. අපි යම් දෙපෙන වෙනවා. පොඩක් හරි මතක තියෙන්නේ නිසා හිතා ගන්න ඕනේ. ඒකම සාසනික හිතාගෙන ඒකමයි අද ජීවිතේ මම මගේ ළඟ ඇති තිබුණ ටික මේකමයි බුදු ගුණ කියලා කරගෙන යන්න පටන් අරගත්තොත් බලන්න නිතරම ජාතිනි කිසි කෙනෙක් අපිට විස්තර ප්‍රකාශ කරන්න. එන්න බෑ. අපි මේ ඉදිරියට කරන්නේ අපිට නිතරම ජාතිනි. ඔය සැප හොයන්නේ දුක හොයන්නේ තමයි තාරේ. උරුට්ටුව. ජාතිනේ එල්ලෙවෙට තියෙන්නේ ගැටුමක් ඉතින් පාට මේ මේ මේ මද මාවතේ ආහාරෙත් මාරට කවුරක් පලාටක පේන කවුරක්වත් නෑ පොඩ්ඩක් කොනට ගිය ගමන් රණ්ඩු කරනවා මේ අන්තරේ ඒ නිසා කරට අන්තරේ ඉන්න පොඩ්ඩ හැප්පිලා බලන්නකොට නැත්තම් හරියට දුරට ඇහිණක තියෙන දන්නේ ඒක හැප්පෙන්න ගියා හැප්පිලා බලන්න බලන්න මද මාවතේ කිසි ආහාර පක්කව කවුරක්වත් නෑ මොකද ඒකත් හරි වැඩ මේ අන්තරේ හරි යාවෘත වෙලා දැන් කරවන්නේ වෙනවා නම් බුදුදහමවාදී. අන්තිමේටලි බුදුදහම වකින්නෝනේ සිංහලකම රකින්නෝනේ උස්තාන රකින්නෝනේ හරියට ඉදලා වැඩ. මොකද මේ කියන බුදුදහම හරියට ඉදලා බලනකොට මේ රූපේ රූපේ වශයෙන් වේදනා වේදනා වශයෙන් දක්න පාරේ කිසි කෙනෙකුට මේක නැහැ වක්කා. ඒසත් ලෝකාවතරේ ගමන විෂම ලෝකේ සමහිත කරා. ඒක දන්නවා. අන්න චිත්තක්ෂණයකම විතරයි. චිත්තක්ෂණය බුදුහාමුදුරුවෝදී සහතික වෙනවා. සහතික වෙන්න වෙන්න වෙන්න කාමයේ යෙදෙනස කාමයේ මතු වෙලා හිතු වෙලා ඇබ්බැහි වෙන්න වගේ ධර්මයේ තියෙන මේ මධ්‍යම රසයට ඇබ්බැහියක් වෙනවා. ඒක උනත් කියනවා ආස කරන්න යන්න එපා. ඒක පරදක්යක් තියෙන්නේ. ඒක වළක්වන්න බැරි දෙයක් වාස්පත්. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ. මෙච්චර කාලයකට පස්සෙන් කරන අපි මේ හම්බෙච්ච තත්ත්වය අපේ පිටීම නිසා මේ බණ අපිට තේරෙන්නේ නැහැ. සමහරවිට අපේ වැරදි ටික නිසාමයි මත්තට එච්චා. ඒ නිසා මේ ධර්ම කොටස ගන්න මේ කරන භාවනා තව තවත් විදි කරගෙන කලාශය පරමාර්ථය කිට්ටු කරගෙන ඉදිරියට යන්න ඉදිරියට ගිහින් මේ නිතරම බයි ලබා ගන්න මේ ඒක පුත්‍රය පිළිබඳ භගවත්යන් දෙපළ තියෙන මේ වැඩ පිළිවෙල උපවිවා වේදනා විවා සංඥා විවා සංකාර මේ තමම නෙමෝ නීතෝමස් මේ සුවත්තාති මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන ඒ ක්‍රමයට එන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට පෙර තමන් කරලා තිබුණාට දැන් මේ කරන භාවනා විනෝදනක් දෙලු කියලා ඊට කෙනෙක් බලනවා. ඒක හුස්මියු කියලා කරනවා. ඒ විමුක්තිය කියලා දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපිට ධර්ම දේශනා කරනවා. අපට කරනවා ඒ දිනාටම සතුටින් බාරේවා කියන ප්‍රාර්ථනාව.